නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සක්කායෝ සක්කායෝති ආවුසෝ සාරිපුත්ත වොච්චති කතමෝනුඛෝ ආවුසෝ සක්කායෝති පංචමේ ආවුසෝ උපාදානක්ඛන්දා සක්කායෝති වුත්තෝ භගවතා සේයති දං රූපපාදානක්ඛන්தோ වේදනෝපාදානක්ඛන්தோ සංඤෝපාදානක්ඛන්தோ සංඛාරෝපාදානක්ඛන්தோ විඥානෝපාදානක්ඛන්தோ ඉමේ කෝ ආවුසෝ පංචඋපාදානක්ඛන්දා සක්ඛායෝ වුත්තෝ භගවතාති සද්ධාවන්ත පින්නතුනි අද මේ ධර්ම දේශනාව කුමක් පදනම් කරගෙන කෙබඳු මාතෘකාවක් යටතේ සිද්ධ කළ යුතුයද කියලා කතාව බහ කරපු අවස්ථාවේ මේ පින්නතුන් යෝජනා කළා සක්කාය දිට්ඨිය මුල් කරගෙන ඒ පිළිබඳව පැහැදිලි කරමින් මේ ධර්ම දේශනාව පවත්වනවා නම් හොඳයි කියලා. ඉතින් අපිත් ඒ ගැන විශේෂයෙන් සතුටු වුණා කුමක් නිසාද? අපට ජීවිතයේ හැම විටම ගැටලු අර්බුද ප්‍රශ්න මතුවෙන්නට ප්‍රධානම සාධකය වෙනවා සක්කාය දිට්ඨිය. එහෙම නැත්නම් මමත්වය මගේ කියන අදහස මම කියන අදහස මට ඕන විදිහට දේවල් සිද්ධ වෙන්නට ඕන කියන අදහස මේ සංකල්පනාව මේ දෘෂ්ටිය අපේ මනසේ පළපදියම් වෙලා තියෙන තාක්කල් ජීවිතේ හැම විටම අපට අර්බුද මතුවෙනවා මේ බුද්ධ ශාසනයෙහි අපි දන්නවා නිවන් දකින්නට පියවර හතරක් තියෙනවා සෝවාන් මාර්ගඥානේ සකෘදාගාමි මාර්ගඥානෙ අනාගාමි මාර්ගඥානෙ අරහත් මාර්ගඥානෙ මේන් පළමුවෙනි පියවර පළමුවෙනි දොරටුව විවෘත වෙන්නේ මේ ප්‍රධාන ක්ලේශ ධර්මය ඛණ්ඩණය වූ තැන සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීමත් සමග තමයි මේ නිවන් මගට අපි හරියටම ඇතුල් වෙන්නේ ප්‍රවේශ වෙන්නේ එතෙක් අපට නිවන් මගට ඇතුළත් විය නොහැකිව වගේම මේ අනන්ත සසරේ අප්‍රමාණ දුක්ඛම් කටුළු පීඩා, සන්තාප, බාධක විඳිමින් සතර අපායෙහි වැටෙමින් ඒ වගේම manuss ලෝක දිව්‍ය ලෝක ආදීෙහිත් බොහෝ කායික මානසික පීඩාවන්ට භාජනය වෙමින් අපි මේ සසරෙහි අපමණ දුක්ඛම් කටළු විඳින්නේ මේ සක්කාය දිට්ඨිය නැමැති ප්‍රධාන ක්ලේශ ධර්මය පදනම් කරගෙන අවශේෂ බොහෝ ක්ලේශ ධර්මයන්ගේ ශක්තිය, ජවයේ බලය සම්පූර්ණයෙන්ම බැඳලා තහවුරු කරලා පවත්වන්නේ මේ සක්කාය දිට්ඨිය විසින්. ඒ නිසා යමෙක් සක්කාය දිට්ඨිය හඳුනා ගන්නවද? ඒ සක්කාය දිට්ඨියෙහි සමුදය හෙවත් හේතුව හඳුනා ගන්නවද? ඒ සක්කාය දිට්ඨි නිරෝධය හඳුනා ගන්නවද? සක්කාය දිට්ඨියෙන් ප්‍රහාණය කිරීමේ මාර්ග ප්‍රතිපදාව හඳුනා ගන්නවද එබඳු පින්වතුන්ම මේ සසර කතරින් එතරව ලබන නිර්වාණයට පැමිණෙන්නට සුදුසුකම් ලබනවා කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළේ. ජීවිතයේ දීර්ඝ කාලයක් මුළුල්ලේ අන් අයගේ net පාදන්නට අන් අය දැනුමෙන් ගුණනුවණින් පෝෂණය කරන්නට අපකැප වුණු මේ සමාජයේ ගෞරව ආදරයට පූජාවට බඳුන් වූ ඊට සම්භාවනීය පින්වත් පිරිසකුයි අද මේ ධර්ම දේශනාව සඳහා මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ ගුරු භවතුන් හැටියට බොහෝ දරුවන්ට ගුණ නුවණ වඩා දෙන්නට ශාස්ත්‍රීය ඥානෙ ලබා දෙන්නට යහපත් සමාජයක් ගොඩනගන්නට දායක වුණු පින්වත් පිරිසක්. ඒ අනුන්ගේ ජීවිත සුවපත් කරන්නට, අනුන් සකසන්නට, අනුන් ගොඩගන්නට, අනුන්ට ලෝකය දකින්නට මඟ පෙන්වන්නට ඒ උනන්දු වුණු උත්සාහය වත්තුණු ඒ කාර්යය අවංක සිතෙන් අපි කරනකොට එයම මහා කුසලයක් වෙනවා අපට නිවැරදිව ලෝකය දකින්නට. ඒ කාර්යය අපි වංචනික විදිහට කරනවා නම් ඒ කාර්යය අපි ව්‍යාකූල කරනවා නම් ඒ කාර්යය අපි නුසුදුසු ආකාරයෙන් කරනවා නම් අපේ වගකීම් පැහැර හරිනවා නම් එයම මහත් වූ පරිහානියක් හැටියට මහත් වූ අකුසල කර්ම විපාකයක් හැටියට සසරේ Tamanගේ දැක්ම අහිමි වෙන්නට Tamanගේ මනස අඳුරු වෙන්නට Taman ව්‍යාකූල වෙන්නට එයම හේතුවක් වෙනවා දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේදී අද සම්මත ක්‍රමයේ හැටියට රජයේ විසින් හෝ එහෙම නැත්නම් පෞද්ගලික ආයතන විසින් හෝ යම් මුදල් ගෙවීමක් ඒ සඳහා සිදු කෙරෙනවා මුදල් ගෙවීම සිදු කළාය කියලා ඒ කරන කාර්යවේ වටිනාකම අල්ප මාත්‍රයකින්වත් අඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. අපි මුදලක් ගත්නේ එහෙම නැත්නම් ජීවත් ජීවිතේ පවත්වන්නට අවශ්‍ය උපකරණ අපට සම්පාදනය කර ගැනීම සඳහායි අපි යම්කිසි මුදලක් උපයන්නේ. ජීවත් වීම අවශ්‍යයි. ජීවත් උනේ නැත්නම් කිසිම සත්කාරයක් ලෝකයේ තුල පවත්වන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි ඒ ගුරු වෘත්තියෙහි ඒ උදාාර සත්කාරයෙහි යෙදෙන යහපත් පිරිස ලෝකේ බොහෝ කාලයක් ආරක්ෂා කරගෙන සංරක්ෂණය කරගෙන ඒ දැනුම ලොවට බෙදා දෙන්නට ලෝකය දකින හැටි කියා දෙන්නට ඒ පිරිස මව්පියන් විසින් හරි එහෙම නැත්නම් මහජනයා විසින් හරි පෝෂණය කරලා සංරක්ෂණය කරලා ආරක්ෂා කරන වැඩපිළිවෙලක් සමාජයේ ක්‍රියාත්මක වෙන්නේ නමුත් කාලයක් ඉක්ම යද්දී මේක උඩු යටිකුරු වෙන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ මුල් යුගයේ තමන් සතු දැනුම, තමන් සතු අවබෝධය අනාගත පරපුර වෙනුවෙන් සත්භාවයෙන් ප්‍රදානය කළා. ඒ ප්‍රදානය කිරීමේ උත්තුංග කාර්යයට උපහාරයක් වශයෙන් සමාජයේ විසින් ඒ සත්පුරුෂයින්ව පෝෂණය කළා, ජීවත් කළා, නඩත්තු කළා. මෙහෙම කෙරෙනකොට මේක ජීවත් වෙන්නට හොඳ ක්‍රමයක් මේක පවතින්නට හොඳ ක්‍රමයක් මේක යැපෙන්නට හොඳ ක්‍රමයක් මේක නඩත්තු වෙන්නට හොඳ ක්‍රමයක් කියලා දකිනකොට බොහෝ දෙනා ජීවත් වීමේ පරමාර්ථයෙන් නඩත්තු වීමේ පරමාර්ථයෙන් යැපීමේ පරමාර්ථයෙන් වෘත්තීයමය පරමාර්ථයෙන් මේ සඳහා උනන්දු වෙනවා උත්සුක වෙනවා වත්මන් යුගය වෙනකොට ගුරු කාර්යය එහෙම නැත්නම් ගුරු භූමිකාව කියන එක හුදෙක් වෘත්තියක් පමණක් බවට පරිවර්තනය කරගෙන එය එපමණකින් අර්ථකථනය කරගෙන කටයුතු කරන බොහෝ දෙනා සමාජය තුල බිහි සිටීම අනාගත පරපුර අඳුරෙන් මුදවා ගන්නට ලොකුම ලොකු බාධකයක් වෙලා තියෙනවා. අතීත කාලේ ගුරුවරු මව්පියන් හැටියට වැඩිහිටියන් හැටියට ගුරුවරු හැටියට Tamanගෙන් සමාජයට ලැබෙන්නට ඕන දායාදය, මඟ පෙන්වීම, නිවැරදි දැක්ම මොකක්ද කියලා හරියට හඳුනාගෙන එයයි කටයුතු කළා. ඒ කටයුතු කරපු නිසා මේ සමාජයේ අර්ථ සම්පන්න යහපත් සමාජයක් කරන්නට ඒ අයගෙන් සහායකත්වයක් ලැබුණා. ගුරුවරයා කියලා කියන්නේ දැනුම බෙදා දෙන කෙනෙක් පමණක් නොවේ. අපි නිතරම කියන්නේ දැනුම ලබා ගන්නට අද විවිධ ක්‍රම තියෙනවා. විශේෂයෙන් අන්තර්ජාලය පරිගණක පහසුකම් ඒ වගේම විද්‍යුත් මාධ්‍ය මුද්‍රණ මාධ්‍ය ඕනෑතරම් තියෙනවා. ඒ නිසා ගුරුවරයා යනු තවත් එක දැනුම බෙදන්නේ පමණක් නොවේ පින්නතුන්. ඒ කාර්ය සඳහා නම් අද ගුරුවරු ඒතරම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මොකද මේ කාර්ය කරගන්නට ඕනෑතරම් ක්‍රමෝපායන් අද සමාජයේ තියෙනවා පුද්ගලයෙක් විශේෂයෙන් ඒ සඳහා වෙහෙස මහන්සි නොවුනට. එහෙමනම් ගුරුවරයා කියලා කියන්නේ ඒ දැනුම බෙදා දීමේ කාර්යයට අමතරව දයාබරව සෙනෙහබරව සමාජයේ සකසන්නට තවත් එක සත්පුරුෂ ආදර්ශ සම්පන්න ජීවිතයක් හැටියට අනාගත පරපුරට මඟ පෙන්වන කෙනෙක් ඒ අනාගත පරපුරට නිවැරදි දැක්මක් ලබා දෙන්නට නිවැරදි ආදර්ශයක් ලබා දෙන්නට නිවැරදි මාර්ගෝපදේශකයක් ලබා දෙන්නට නිවැරදි මඟ පෙන්වීමක් කරන්නට සජීවීව දායක වෙන තැනැත්තා තමයි ගුරුවරයාය ගුරුතුමා ගුරුතුමිය කියලා අපි හඳුනාගන්නේ එතකොට ඒ තැනැත්තාත් හුදෙක් අර දැනුම බෙදා දෙන උපකරණයක් පමණක් බවට පත් වෙලා එය යම්කිසි ජීවනෝපායක් පමණක් බවට පත් කරගන්නවා නම් අනාගත පරපුර දෘෂ්ටි ජාලයක පටලවන්නට එයම හේතුවක් වෙනවා. අද සමාජයට ගොඩනැගෙන බොහෝ තරුණ පිරිස් දැනුමෙන් සන්නද්ධව නමුත් ගුණෙන් හීනව දැක්මෙන් අන්ධව ප්‍රඥාවෙන් ඌනව නොයෙකුත් ආකාරයෙන් විකෘති මනෝභාවයන්ගෙන් පරිපූර්ණව manussත්වයෙන් පිරිහිලා කටයුතු කරන ආකාරයන් අපට දකින්නට ඉඩ සැලසෙන්නේ මේ එක් එක් තැන පවතින විවිධ වුණ භාවයන් නිසා. ඒක ගුරුවරුන්ගේ පමණක් අඩුපාඩුවක් කියලා නෙවෙයි අපි කියන්නේ විවිධ තැන්වලින්. මවගෙන් ඉටු වෙන්නට ඕන යුතුයකම, පියාගෙන් ඉටු වෙන්නට ඕන යුතුයකම, ගුරුවරයාගෙන් ඉටු වෙන්නට ඕන යුතුයකම හාමුදුරුවන්ගෙන් වෙන්නට ඕන යුතුයකම, පාලකයාගෙන් වෙන්නට ඕන යුතුයකම, කල්යාණ මිත්‍රයාගෙන් වෙන්නට ඕන යුතුයකම මේ හැම තැනක්ම දෙදරා යනකොට සමාජය විපරීත වෙනවයි කියන එක 아무තු අරුමයක් නෙවෙයි පින්නතුනේ. ඒ නිසා අපි නිතරම පැහැදිලි කරන්නේ මේ සමාජය කියලා කියන්නේ හරියට අපේ කය වගේ මේ කය පවතින්නේ පද්ධතීන් සමූහයකගේ ඒකාබද්ධ සාමූහික ක්‍රියාකාරීත්වය මත. රුධිර සංසරණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, ස්නායු පද්ධතිය, අස්ථි පද්ධතිය, පේශි පද්ධතිය, ජීර්ණ පද්ධතිය මේ පද්ධති සියල්ලක්ම තම තමන්ට අයත් කාර්යභාරය નિවරදිව ඉටු කරනවා නම් තමයි කයක පැවැත්ම চিරකාලයක් මනවින් පවතින්නේ. මේ එක පද්ධතියක හෝ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා නම්, දෙදරා යනවා නම්, විකෘති වෙනවා නම්, තමන්ගේ කාර්ය පැත්තකින් තියලා අනිකාගේ කාර්ය කරන්නට උත්සාහ කරනවා නම් ඒ තුලින් සිද්ධ වෙන්නේ විකෘතියක්මයි, පටලැවිල්ලක්මයි, දූෂණයක්මයි. එයින් ඒ පද්ධතියේ පරිහානිය පමණක් නෙවෙයි සමස්ත කයේම විපරීතභාවය, අභාවය එතනයි සිද්ධ වෙන්නේ. අන්න ඒ සාමූහික පද්ධති සමූහයක අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය මත කයක් nirupadrito බොහෝ කාලයක් පවත්වා ගන්නාසේ තමයි සමාජය කියන එක ගුරුවරයා, පාලකයා, වෛද්‍යවරයා, ඉංජිනේරුවා ඒ වගේම මව, පියා, භික්ෂුව, ගොවියා, කම්කරුවා මේ ආදී විවිධ පද්ධතීන් සමූහයකගෙන් සාමූහිකව සැදුම්ලත් ආයතනයක්. ඒ එක් එක් පද්ධතියෙන් සමාජයට හිමි විය යුතු කාර්යභාරයක් තියෙනවා. ඒ කොටස තම තමන්ගෙන් මනවින් හිමි වෙන්නේ නැතිනම් එය ඌනණය වෙනවා නම් එය විපරීත වෙනවා නම් එය අතික්‍රමණය කරනවා නම් අනේකාගේ කාර්යභාරය සමග පටලවා ගන්නවා නම් ඒ ආයතනයෙන් ඒ පද්ධතිය තුලින් සමාජගත විය යුතු නිවැරදි ශක්තිය නිවැරදි මඟ පෙන්වීම නිවැරදි පදනම එහි දෙදරා යනකොටම සමස්ත සමාජයම ගිලිහි වැටෙන්නට ඒ කාරණයක් වෙනවා ඒ නිසා විශ්‍රාම ගිය ගුරු භවතුන්ට මේ ටික තරම් වැදගත් නොවුනත් මේ පින්නතුන්ගේ සත්කාරයහිලා මේ සදහැවතුන් මේ සත්පුරුෂයින් මේ සමාජයට දිගු කලක් දායාද කළ ඒ උදාර කාර්යවේහි උදාරතර භාවය හැබැයි මානුෂීය ස්වરૂපය තව බොහෝ දුරකට සුරක්ෂිත කරන්නට අද මේ දේශනාව තුළින් හෝ යම් මඟ පෙන්වීමක් ලැබෙනවා නම් මම හිතනවා මේ මෙත්සිත ආදි ගුරු හවුලෙහි මේ ධර්ම දේශනාව තුළින් දරන ප්‍රයත්නයේ තවත් එක් සාර්ථක ප්‍රතිඵලයක් ඒ තුළින් සමාජයට අත්පත් වේවි කියලා. මෙත්සිත ආදි ගුරු හවුල මෛත්‍රී චිත්ත පූර්වාංගම ඕනෝන් ඇසුරු කරමින් මෙත්තා සහගතව තම තමන්ගේ යහපත અભිවෘද්ධිය වෙනුවෙන් සමාජයේ අන් අයගේ යහපත અભිවෘද්ධිය වෙනුවෙන් අපට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් තමන්ගේ වෘත්තිය, තමන්ගේ කාර්යභාරය, තමන්ගේ භූමිකාව, තමන්ගේ නිලතල කුමක් වුවත් අපට සැබෑ මානුෂීය මෙහෙවරක් මේ සමාජයට කරන්නට පුළුවන් පිළිතුරු. ඒ නිසා වැදගත් වෙන්නේ අපි ඉන්නේ කොතනද අපි කරන්න ඕන මොකක්ද මේ සමාජයට අපෙන් ලැබිය යුතු දායාදේ මෙහෙවර කුමක්ද කියලා හරියට හඳුනා ගැනීමයි එදා මව්වරු මේක හඳුනාගෙන හිටියා. එදා පියවරු මේක හඳුනාගෙන හිටියා. එදා ගුරුවරු මේක හඳුනාගෙන හිටියා. එදා භික්ෂුව මේක හඳුනාගෙන හිටියා. එදා පාලකයා, වෛද්‍යවරයා, ගොවියා, කම්කරුවා කවුරුත් එක්තරා ප්‍රමාණයකින් හෝ මේ හඳුනාගෙන හිටියා. ඒ නිසා සමාජ මනවින් සංරක්ෂණය වුණා. මේ බුදුදහම තුළ හැම විටම ඒ සඳහා මඟ පෙන්වුවා. නමුත් අද මිනිසුන් දියුණු වෙන්නට දියුණු වෙන්නට දියුණුවයි කියන යුගය තුළ ඒ මිනිස්යාගෙන් සමාජයට දායාද විය යුතු යුතුයකම් වගකීම් වෙනුවට හිමිකම් අයිතිවාසිකම් කියන Taman වෙත ලැබිය යුතු දේ පිළිබඳව සටන් වදින තත්ත්වයට අද සමාජය සම්පූර්ණයෙන් උඩු යටිකුරු වෙලා තම තමන්ට ලැබෙන්නට ඕන හිමිකම් අයිතිවාසිකම් නොලැබිය යුතුයි කියලා අපි කියනවා නෙවෙයි අනිවාර්යෙන් ලැබිය යුතුයි ලැබුණොත් තමයි සමාජයක් මනවින් පවතින්නේ නමුත් ඒ සමාජය පවත්වන්නට ගිය තැන හිමිකම අයිතිවාසිකම ගැන විතරක්ම නම් කතා කරන්නේ. ඒ සඳහා විතරක්ම නම් යොදවදින්නේ. අපෙන් මොනවාද සමාජයට දායාද අපි මොනවාද සමාජයට කියා දෙන්නේ? අපි මොකක් පිළිබඳවද සමාජයට ආදර්ශය සපයන්නේ? මේ පිළිබඳවත් අපට මොහොතක් සිතා බලන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ සක්කාය දිට්ඨිය පදනම් කරගෙන මේ ලෝකය තුල නිරන්තරයෙන් සිද්ධ වෙන මේ ව්‍යාකූල භාවය එතකොට මෙහෙම කියනකොට පින්නතුන්ට හිතෙයි ඉතින් එදා කාලේ රහතන් වහන්සේලාද එතකොට ගුරු පදවිය දැරුවේ. සක්කාය දිට්ඨිය තියන අය නෙමෙයිද මෙතෙක් කාලයක් ලෝකේ ඉගැන්වුවේ. රහතන් වහන්සේලාගේ අධ්‍යාපනය පාරිශුද්ධ වූ ක්‍රමයෙන් උන්වහන්සේලා පවත්වාගෙන ගියා. හැබැයි ඉන් මෙපිට ප්‍රතජන කෙලෙස් සහිත සක්කාය දිට්ඨිය ඇති අයත් මේ කාර්යය මනවින් සිද්ධ කළා. ලංකාවේ එක් ස්වාමීන් වහන්සේ නමක් ගැන සඳහන් වෙනවා මහා සීව කියලා උන්වහන්සේ ප්‍රතජන භික්ෂුව කෙලෙස් සහිත කෙනෙක් සෝවාන් ඵලයටවත් පැමිණිලා නැහැ. නමුත් උන්වහන්සේ ගෝලයින්ට නිසි මඟ පෙන්වුවා 30000ක් ගෝලයෝ රහතන් වහන්සේලා තමන් වහන්සේ මඟ පෙන්වලා තමන් වහන්සේ උපදෙස් දීලා භාවනා කරලා ඉන් ප්‍රතිඵල ලබාපු 30000ක් ගෝලයෝ රහතන් වහන්සේලා. නමුත් ගුරුවරයා ප්‍රතඥයි කෙලෙස් සහිතයි. කෙලෙස් සහිත පුද්ගලයෙක් විසින් මෙතරම් සමාජ දායාදයක් සමාජගත කරන්නට පුළුවන් උනේ කොහොමද පිළිතුර? සක්කාය දිට්ඨිය තිබුණා උනත් එයට වහල් නොවි, එයට වසඟ නොවි, එයට නතු නොවි කළ යුතු කාර්යභාරය මග නොමග හඳුනාගෙන තමන් අනුව යන ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට නිවැරදි දැක්මක් ඇති කරන්නට සමත් වුණු නිසායි ඒ බඳු උසස් කාර්යභාරයක් සමාජයට සිද්ධ කරන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දහම් මඟ පෙන්වන්නට ලෝකයට අනුශාසනා කරන්නට රහතන් වහන්සේලායි පිටත් කළේ. අද කෙලෙස් රහිත උතුමන් මේ සමාජයට මඟ පෙන්වන්නට පිටත් කර හරින්නට බලා හිටියොත් අපට සිද්ධ වෙන්නේ නිහඬවම ඉන්නටයි ඊතා කලාතුරකින් කිහිප දෙනෙක් හැරුණකොට අපට බහුල බහුල වශයෙන් හොයා ගන්නට ඉඩකඩ නැති වෙන්න පුළුවන්. එකෙන් අදහස් කරන්නේ පළලාබින් නැහැ කියන එක නෙමෙයි. ලෝකෙ ඉන්නට පුළුවන් අපට හඳුනා ගන්නට අවකාශ නැහැ, ඇසුරු කරන්නට බොහෝ ඉඩකඩ නැහැ. සමහර විට උන්වහන්සේලා හුදකලා වෙලා ಗುಣදහම් වඩනවා සමාජයට ප්‍රකට වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපට සිද්ධ වෙනවා සමාජයේ යහපත් වූ තැනක් කරන්නට නිකලස් උතුමන්ගේ සහාය ගන්නවා සේම කෙලෙස් සහිත මිනිසුන්ගේ සහයෝගයත් ඒ සඳහා ලබා ගන්නට සිද්ධ වෙනවා. එනිසා භික්ෂුවගේ උපකාරය අපි ලබා ගනිද්දී ගුරුවරයාගේ උපකාරය අපි ලබා ගනිද්දී පාලකයාගේ සේවකයාගේ උපකාරය ලබා ගනිද්දී නිකලස් භාවයක් අපට බලාපොරොත්තු වෙන්නට නොහැකි වුණත් අඩුතරමින් හැඟීම් වලට වහල් වෙලා සක්කාය දිට්ඨියෙන් දූෂිත වූ මනසක් නැතුවවත් Tamanගේ කාර්යභාරය හඳුනාගෙන සමාජ මෙහෙවරක් කරන්න පුළුවන් සත්පුරුෂයෝ අපට හොයාගන්න පුළුවන් නම් ඒ තුලින් සමාජයේ ඊතා වාසනාවන්ත තනක් කරන්නට පුළුවන් වෙන්නතුනි. ඒ නිසා සක්කාය දිට්ඨිය සහ මුලින් දුර වෙන්නේ සෝවාන් මාර්ගඥානයේදී අපි තාම සෝවාන් වෙලා නැහනේ. ඒ නිසා ඉතින් අපි ළඟ සක්කාය දිට්ඨිය තියෙනවනේ. ඒක ස්වභාවිකයිනේ කියලා ඒකට වසඟ නොවි, ඒකට වහල් නොවි, මනස කියන කියන හැටියට වැඩ කරන්නේ නැතිව තමන්ගේ සිතින් යෝජනා කරන කරන දෙයටම වහල් වෙන්නේ නැතිව මේ මමත්වය තුලින් යෝජනා කරන හැම දෙයක්ම නිවැරදි දේ නොවේ. ඒ නිසා මගේ මනස සිතන දේ, මගේ මනස යෝජනා කරන දේ, මේ තීරණය කරන දේ සෑම විටම සත්‍ය නොවේ. ඒ නිසා මේට වසඟ වීම වෙනුවට කල යුත්ත නොකල යුත්ත තෝරා බේරාගෙන කටයුතු කරන්නට අපට සිහි කල්පනාවවත් අවදි කරගන්නට පුළුවන් නම් ඒ තැනැත්තා යම් දිනක සක්කාය දිට්ඨිය දුරු කරන්නට සමත් වෙනවා එතෙක් ලෝකයට යහපත් වූ සමාජ මෙහෙවරක් කරන්නට ඒ පුද්ගලයාට හැකි වෙනවා පිළිතුර. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තානංචේ පියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්කිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතෝ බුදුහාමුදුරෝ දේශනා කරනවා තමන් තමන්ටයි ආදරය කරන්නේ තමන්ටයි ඇලුම් කරන්නේ කියලා දන්නවා මේක වැටහෙනවා නම් ඒතනත්තා ඥානවන්තයෙක්. ඒතනත්තා පඬිතෙක්. ඇයි පඬිතෙක් කියලා කියන්නේ Tamanට ඇලුම් කරන නිසා නෙවෙයි. කුමක් නිසාද? Taman Tamanට ඇලුම් කරමිනුයි ජීවත් වෙන්නේ කියන මේ යථාර්ථය දකින්න පුළුවන් නම් ඒතනත්තා ඥානවන්තයෙක්. ඇයි ඒතනත්තා ඥානවන්තයෙක් කියන්නේ? අපි හැම තිස්සෙම පටලවා ගන්නේ මේ කාරණේ නිසා. ඒ පැටලෙන කාරණය මතු පිටින් නොදකිය හැකි කාරණය සූක්ෂම කාරණය සෑම දෙයකින්ම ගැටලු මතු කරන්නට ඇතුළතින් ක්‍රියාත්මක වෙන කාරණය හරියට හඳුනා ගන්න පුළුවන් නම් ඒතනත්තා ඥානවන්තේ අපි මේ සක්කාය දිට්ඨිය මත ක්‍රියාත්මක වෙනවා කියලා හරියට තේරුම් ගන්නට පුළුවන් වුණොත් තමයි ඒතනත්තාට යහපත් සමාජ මෙහෙවරක් කරන්නට පුළුවන් වෙන්නේ මේ කාරණය හඳුනාගත්තොත් පමණයි ඒතනත්තාට සක්කාය දිට්ඨිය දුරු කරලා සෝහන් මාර්ගඥානය සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ එතකොට යහපත් සමාජ මෙහෙවරක් කරන්නට කොහොමද මේ තුලින් ඉඩකඩ සැලසෙන්නේ මේ මමත්වය මූලික කරගෙන තමයි අපි තීරණ ගන්න කියන එක දැනගත්තාම ඒක තේරුම් ගත්තාම ඒ ගැන අවදියෙන් ඉන්නකොට එයට වහල් නොවි අපට සිහිය ප්‍රඥාව මුල් කරගෙන එයට මුල් තැන දීලා ක්‍රියාත්මක වෙන්නට අපට පුළුවන්කම තියෙනවා මේ කාරණේ නොදන්නා අය මම කියන දේ තමයි හරි මම හිතන දේ තමයි හරි මට හැඟෙන දේ තමයි හරි අනිත් සියලු දෙනා මිත්‍යාවයි මුලාවයි කියලා එකම ගොඩකට දාලා Taman හුවා දක්වමින් අනුන් හෙලා දක්වමින් කටයුතු කරන්න උත්සාහ අද ගුරු වෘත්තිය තුලත් එහෙම නැත්නම් ඒ අධ්‍යාපන ක්ෂේත්‍රය තුලත් ඒ වගේම මේ ධර්ම මාර්ගය තුලත් පාලන ප්‍රතිපදාව තුලත් මේ හැම එකක් තුලම අද වෙලා තියෙන්නේ කුමක්ද මේ පටලැවිල්ල. මම හිතන දේම තමයි හරි මම කියන දේම තමයි හරි මම කරන දේම තමයි හරි අනිත් ඔක්කොම මුලාවටපත් වූ ඔය අනිත් කාටවත් මේවා තේරෙන්නේ නැතය මේ විදිහෙන් Tamanගේ චින්තනයම Tamanගේ විඥාණයම Tamanගේ සංඥාවම තමන්ගේ දෘෂ්ටියම දැඩිව උපාදාන කරගෙන එය ආත්ම වශයෙන් අරගෙන එයමයි හරි අන් සියල්ල වැරදි කියලා කටයුතු කරන්න දරන උත්සාහය. අන් අය කියන දෙයට සවන් දෙන්නට සූදානමක් නැහැ. එහි වටිනාකම් මතු කරගන්නට සූදානමක් නැහැ. එසේ සවන් දෙන්නට සූදානම් වෙනවා නම් අන්ධභාවයෙන් සවන් දීලා සියල්ලම ගිල ගන්නවා. ඒකාන්තයක්. අනේකා යමක් මෙහෙමයි කියලා කිව්වහම ඒක ඒ විදිහෙම පිළිඅරන් තමන්ගේ తත්වය සහ මුලින්ම කන පිට හරවාගෙන අනේකාගේ తත්වයට අනුවර්තනය වෙනවා. මම බුදු වෙලාය කිව්වන් පස්සේ ඔන්න ඉතින් වැඳුම් පිදුම් කරගෙන ඒ පස්සෙන් යන්නට. මම සෝවාන් වෙලාය රහත් වෙලාය කිව්වන් පස්සේ ඒ පස්සෙන් යන්නට. කිසිම ප්‍රඥාවකින් හේතුඵල ගණනය නොකොට අන්ධ භාවයෙන් අන්ධ භක්තියෙන් අන්ධ සද්ධාවෙන් කියන කියන දේ පිළි අරගෙන අනුගත වෙන්නට සූදානම් පිරිසක් සමාජයේ දැනුගත්යයි සම්මත වූ අය අතර පවා බහුලව ප්‍රකට වීම අද සමාජයේ පැහැදිලිම ප්‍රවණතාවයක් බවට පත් වෙනවා. නුවණ මද මිනිස්සු දැනුගත්කම් නැති මිනිස්සු නම් කමක් නැහැ. බොහෝ දැනුගත්යයි කියලා සම්මත වෙච්ච අය පවා ඊතා සුළු දෙයකින් අන්ධ වෙලා මුලා වෙලා කටයුතු කරන ආකාරය. කුමක් නිසාද? දැනුගත්කම තිබුණට ප්‍රඥාවෙන් හීන නිසා. උගත්කම කියලා කියන්නේ මොකක්ද? අන් අය කියන දේ, අන් අය ලියන දේ, අන් අය හඳුනාගත් දේ අසා දැනගෙන ඒන් පෝෂණය වීමේ ස්වභාවය තමයි උගත්කමයි කියලා කියන්නේ. අහලා හරි කියවලා හරි මෙය මෙසේ මෙසේ කියලා ලෝකයේ පිළිබඳව යම් යම් විෂය ධාරාවන් පිළිබඳව යමෙක් දැනුවත් නම් අපි ඒක හඳුන්වනවා උගත්කමයි කියලා. දහමේ මේ හඳුන්වනවා සුතමය ඥානයයි කියලා. සුතමේ ඥානය කියන්නේ අහලා විතරක් නෙමෙයි අද කාලේ හැටියට නම් කියවලා බලලා මොන විදිහෙන් හරි අපි ලෝකයෙන් හඳුනා ගන්න දේ. චින්තාමය ඥානයයි කියලා කියන්නේ ඒ අසූ දේ ගැඹුරට ගැඹුරට කල්පනා කරලා හේතුඵල වශයෙන් ගලප ගලපා නැවත නැවත විශ්ලේෂණය කරලා Taman වඩා ගැඹුරු වැටහීමක් ඇති කරගන්නවා ඒකට කියනවා චින්තාමය ඥානය කියලා. මේ මට්ටමට එනකොට කෙනෙක් උගත්කමින් පමණක් සෑහීමටපත් නොවි බුද්ධිමත් භාවයට පත් වෙනවා. උගතාට වඩා බුද්ධිමත් තත්වයට පත්වෙච්ච පුද්ගලයාට ලෝකයේ තුල යමක් නිවැරදිව කරන්නට නිවැරදි මඟ පෙන්වීමක් කරන්නට පුළුවන්. මොකද උගත් තැනැත්තා අනුන්ගේ දේ බාහිර දෙයක් හැටියට අලවාගෙන ඒන් ප්‍රයෝජන ගන්නවා. බාහිරින් ආභරණයක් හැටියට එල්ලාගෙන. බුද්ධිමත් තැනැත්තා එය ජීර්ණය කරගෙන එය Tamanගේ දෙයක් බවට පමුණුවාගෙන ගැඹුරින් කල්පනය කරලා අනාගතය පිළිබඳව දේවල් උපකල්පනය කරලා කටයුතු කරන්නට සමත් වෙනවා. ප්‍රඥාවන්තයා මේ සියල්ලකගෙන් පූර්ණ වෙනවා සේමින් තවත් ඔබට යනවා සුතමේ ඥානයත් ඔහු සතුව පවතිනවා චින්තාමේ ඥානයත් ඔහු සතුව පවතිනවා සිහි කල්පනාවෙන් කරුණු මනවින් හඳුනාගෙන ඒ ඒ අවස්ථාවේ සිහිය උපදවාගෙන ඒ ඒ තන සිදුවෙන දේ මනවින් දැකලා මනවින් ප්‍රත්‍යක්ෂ කරලා මනවින්ම ප්‍රඥාවෙන් ස්පර්ශ කරලා ලැබූ ප්‍රත්‍යක්ෂ ඥානයකින් යුක්තව ඒතනත්තා පූර්ණ අවබෝධයෙන් ලෝකයට මඟ පෙන්වනවා. එතකොට ඒකයි මා මුලින්ම සඳහන් කළේ දැනුම බෙදන උපකරණයක් පමණක් නොවේ ගුරුවරයා කියලා කියන්නේ. ඒක අපට පරිගණකයනොත් පොතපතෙනොත් අන්තර්ජාලයෙන්ොත් අවශේෂ විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයන්ගෙනුත් අද ලබා ගන්නට ඕනෑ තරම් අවකාශ සැලසීලා තියෙනවා. ඊට වඩා බුද්ධිමත් ස්වභාවයෙන් ඊට වඩා ප්‍රඥාවන්ත ස්වභාවයෙන් සජීවීව සමාජයට මඟ පෙන්වන ඉතා සුවිශේෂ කාර්යභාරයක් කරන කෙනෙක් තමයි ගුරුවරයා කියලා කියන්නේ. ඒ කාර්යභාරය එසේ මනවින් ඉටු කරන්නට නොහැකි වුනොත් පින්නතුනේ සමාජයත් ඒ අන්ධභාවය තුල අන් අයගේ මතිමතාන්තර තුර එල්බ ගන්නා ස්වභාවයට උගත්කමින් පිරිපුන් නමුත් බුද්ධියෙන් ප්‍රඥාවෙන් හීනනම් අන් අය කියන කියන දෙයට මුලා වෙලා ඒ අනුව අනුවර්තනය වෙන්නට පුළුවන්. අද සමාජයේ මේ විවිධ ආගමික ප්‍රවණතාවයන් තුල අපි දකින්නේ ඒ ස්වභාවයයි පින්නතුනේ. ඊළඟට ඒ විදිහෙන් එක්කෝ අපි මංමුලා වෙලා කියන කියන දේ පිළිගන්නට පටන් ගන්නවා. එහෙම නැත්නම් කියන කිසිම දෙයකට ඇහුම්කන් දෙන්නේ නැතුව ප්‍රතික්ෂේප කරලා ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤම්. මම හිතන දෙයමයි හරි අනිත් ඔක්කොම වැරදි. මම කියන දෙයමයි හරි අනිත් සියල්ල වැරදි කියන දැඩි නිගමනවලටපත් වෙලා තමන් යම්කිසි මතයක එල්ලිලා සක්කාය දිට්ඨියම ග්‍රහණය කරමින් දෘෂ්ටියක ගිලී පවතින්නට උත්සාහ කරනවා. මේ දෙකම අන්ත දෙකක් නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට ප්‍රඥාවෙන් වැඩෙන්නට ඕන නම් පරතෝ ഘോഷයත් අවශ්‍යයි යෝනිසෝ මනසිකාරයත් අවශ්‍යයි පරතෝ ഘോഷය කියන්නේ අනුන් කියන දේවල් ඇසීම අනුන් ලියපු දේවල් කියවීම අනුන්ගේ නිර්මාණ අධ්‍යයනය කිරීම ඒව අවශ්‍යයි හැබැයි ඒ සමග යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ. ඒ කියන්නේ හේතුඵල වශයෙන් බෙදා වෙන්කොට හඳුනා ගන්නට පුළුවන් වෙන්න ඕනේ. මේ හේතුවෙන් මේ ඵලය විය හැකිද? මේ ඵලය සඳහා කුමක් හේතු විය හැකිද? ඒ අනුන් කියනවාට නොවේ, Tamanට හැඟෙනවාට නොවේ, නිවැරදිව ගණනය කරගන්නට බෙදා බලන්නට උත්සාහවත් වෙන්න ඕන. අන්න එතනදී හැබැයි ප්‍රඥාව හැබැයි ආලෝකය අපේ මනස තුල ගොඩනගෙනවා. මේ සෑම දෙයක්ම පුහුණු කරන්නට අපට ප්‍රබල බාධකයක් වෙනවා සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ මමත්වය. මගේ කියන මම කියන ආත්මීය සංඥා. අපි අද මාතෘකා කළේ සංයුත්ත නිකායෙහි ජම්බුකාදක සංයුත්තේහි සලායතන වර්ගයේ සඳහන් වෙන සක්කාය දිට්ටි සූත්‍රයේහි ඇතුළත් වෙන දේශනා පාඩයක්. මේ දේශනාව දේශනා කරන්නේ මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයින් අතර තථාගතයන් වහන්සේට පමණක්ම දෙවැනි වෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ. දිනක් භික්ෂුන් වහන්සේලා පිරිසක් සැරියොත් මහරහතන් වහන්සේ වෙත පැමිණිලා උන්වහන්සේ සමග දහම් කතාවක නිරත වෙලා හිටියා. සැරියොත් හාමුදුරුවන්ගේ ස්වභාවයක් තිබුණා තමන් වහන්සේ වෙත පැමිණෙන භික්ෂුන් වහන්සේලාගේ කාලය අපත යන්නට ඉඩ නොහැර නිවැරදි වූ දහම් මඟකට යොමු කරන්නට ඒ අයට අමතර ප්‍රඥා ආලෝකයක් ලබා දෙන්නට එක්කෝ තමන් වහන්සේ කරුණු මතු කරලා දේශනා කරනවා එක්කෝ උන්වහන්සේලාගෙන් මතුවෙන කාරණයක් පදනම් කරගෙන දහම් කරුණු දේශනා කරනවා එදා මේ කියන අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් පැනයක් විමසුවා සක්කාය සක්කාය සක්කායෝති ආවසෝ සාරිපුත්ත උච්චති ස්වාමීනි සාරිපුත්තයන් වහන්ස මේ සක්කාය සක්කාය කියලා කියනවා. කතමෝනුකෝ ආවුසෝ සාරිපුත්ත සක්කායෝති උච්චති. ඇවත් සාරිපුත්තයනි මේ සක්කාය කියලා කියන්නේ මොකටද? එතෙන්දී සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා පංච උපාදානස්කන්ධෝ කෝ ආවුසෝ සක්කායෝති වුත්තෝ භගවතා ඇවැත්නි ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සක්කාය කියලා දේශනා කළේ මොකටද? පංච උපාදානස්කන්ධයටයි. ඒ මොනවද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මෙන්න මේ පහට තමයි මේ පංච උපාදානයට තමයි තථාගතයන් වහන්සේ සක්කාය කියලා දේශනා එතකොට සක්කාය දෘෂ්ටියයි කියලා කියන්නේ. සක්කාය දිට්ඨියයි කියලා කියන්නේ මොකක්ද? මේ පංච උපාදානස්කන්ධය පදනම් කරගෙන ඇතිවෙනා වූ වැරදි දැක්ම, වැරදි දෘෂ්ටියට කියනවා සක්කාය දිට්ඨියයි කියලා. මොකද්ද පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන පහළ වෙන්නා වූ වැරදි දෘෂ්ටිය? රූපය, මමය, රූපය මගේය, ඒ වගේම රූපය මගේ ආත්මය, එහෙම නැත්නම් ආත්මය රූපවත්ය. ඔය සතර ආකාරයෙන් අපි රූපය වරදවා වටහා ගන්නවා. රූපය මම කියලා වටහා ගන්නවා. රූපය මගේ කියලා වටහා ගන්නවා. රූපය මගේ ආත්මයයි කියලා වටහා ගන්නවා. එහෙම නැත්නම් ආත්මයට යම්කිසි රූපයක් තියනවා කියලා අපි හිතා ගන්නවා. මේවා මෙහෙම කිව්වට එකවරම වැටහෙන්නේ නැහැ. අපට සමාජයේ අපි තුල ක්‍රියාත්මක වෙන ආකාරයේ හේතු උදාහරණ ඇතුව බැලුවොත් අපට මේ කාරණේ පැහැදිලි වෙනවා. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුට හැඟෙන්නට පුළුවන් මේ තමන් පිළිබඳව තමන්ට සංඥාව ඇති වෙන්නේ බාහිර ස්වરૂපයත් එක්කලානේ. මේ බාහිර ස්වરૂපය ගැන තමයි අපට පැහැදිලි දැනුමක් වැටහීමක් එක්තරා ප්‍රමාණයකින් හරි ඇති අභ්‍යන්තරයේ මනෝභාවයන් පිළිබඳව ඒ ඒ වෙලාවට ඇති වෙලා නැති වෙලා යන මනෝභාවයන් තුල අපට තරම් ප්‍රකට වෙන්නේ නැහැ මොකක්ද පවතින ස්වභාවය කියලා. ඒ නිසා මේ පෙනෙන, දැනෙන මේ රූපී ස්වභාවය තමයි මම කියලා අපට එක්තරා සංඥාවක්. එහෙම නැත්නම් අපි මිය පරලොව යනකොට අපට අහිමි වෙන්නේ මොනවද? මේ රූපය. එතකොට අපට හැඟෙන්නේ මොකද්ද? මේ මම තමයි මැරෙන්නේ. ඇත්තටම මරණයේදී සිද්ධ වෙන්නේ මොකද්ද? මේ ගත සහ සිතර අතර අතර සම්බන්ධතාවයේ ගිලිහීම පමණයි. කයේ හැමම ඇදගෙන වැටෙනවා විඥානේ ඊළඟට ගන්න අරමුණ අල්ලා ගන්න තැන ජලි පහළ වෙනවා. ඇත්තටම සම්මුති මරණයයි කියන තැනදී මරණයයි කියලා අපිට පණවන්නට පැහැදිලිව යමක් නැහැ. එය මිනිසුන් විසින් සම්මත කරගත්තා වූ අවස්ථාවක්. ඒ නිසා එකට කියනවා සම්මුති මරණය. ලෝකේ මරණය කියලා අවස්ථා දෙකක් තියෙනවා. ෂණික මරණය සහ උපච්ඡේදක මරණය. ක්ෂණික මරණය කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන ආදී මේ සංස්කාර ධර්මයන් මොහොතක් මොහොතක් පාසා සිඳි සිඳි නැවත නැවත හට ගන්නවා. ඒ ක්ෂණයක් පාසා බිඳී යන ස්වභාවය ෂණික මරණයයි කියලා හඳුන්වනවා. මේ තමයි ලෝකයේ සැබෑම මරණය. සමුච්ඡේද මරණයයි කියලා හඳුන්වන්නේ කෙලස් ප්‍රහාණය කළ උතුමන් වහන්සේලා රහතන් වහන්සේලා අවසාන අවස්ථාවේ පිරිනිවන් පානකොට මේ සංස්කාර પરම්පරාව නැවත නූපදින ආකාරයෙන්ම අහෝසි කරන අභාවයටපත් ඒක හඳුන්වනවා සමුච්ඡේද මරණය කියලා. මේ දෙක ලෝකේ පැහැදිලි මරණය සිද්ධ වෙන අවස්ථා දෙකක්. ඔය අතරතුරේ ගතසිතේ තියෙන සම්බන්ධතාවයේ ගිලිහීම මරණයයි කියලා අපි සම්මත වශයෙන් හඳුනාගෙන තියෙනවා. ඒ සම්මත මරණයේදී අනේ මම මැරෙනවා කියලා අපට හැඟෙන්නේ ඇයි? මේ රූපය විඥාණයෙන් ගිලිහි ඇද වැටීම. එහෙම නැත්නම් විඥාණය සහ කය අතර තියෙන සහසම්බන්ධතාවයේ අහෝසි වීම. ඇයි අපට එහෙම හැඟෙන්නේ මේ රූපය තමයි මම. මේ වේදනාව තමයි මම. මේ සංඥාව තමයි මම. වේදනාව දැනෙන්නේ නැත්නම් මම නැති වෙලා. කියන විදිහේ බියක් තැතිගැන්මක් අපේ මනසට ඇති වෙනවා. ඒ නිසා මේ සංකල්පේ තරම් ප්‍රකටව අපට නොතේරුණාට ඊට ප්‍රතිවිරුද්ධ අවස්ථාවකදී තමයි මේ සංඥා ප්‍රබලව මතුවෙන්නට පටන් ගන්නේ. ඒවා තියෙනකොට අපට තේරෙන්නේ නැහැ කොහොමද තියෙන්නේ කියලා. ඒවට බාධකයක් එනකොට තමයි තියුණු විදිහට මතුවෙන්නේ මෙහෙම දෙයක්ත් තියනවයි නේද මා පෙර දිනකත් ධර්ම දේශනාවකදී සඳහන් කළා දිනක් අපට කල්පනා වුණා මට නම් මේ කාගේවත් උදව් උපකාර ඇතත් නැතත් මට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් මගේ වැඩ මට කරගන්න පුළුවන් අනිත් අය මට උදව් කළත් එකයි නැතත් එකයි ඔය විදිහේ මධ්‍යස්ත හැඟීමක් වගේ එකක් මට ඇති වුණා මං ඉතින් කල්පනා කළා මේ හැබෑම හැඟීමක් කියලා සතියක් විතර යනකොට මට ඇස් රෝගයක් වැළඳුණා. දෑසම වසාගෙන මගේ කුටියට වෙලා මට උඩු බැල්ලෙන් නිදාගෙන සතියක් විතර ඉන්නට සිද්ධ වුණා. ළඟට ගෙනත් දෙන ගිලම්පස ටික ළඟට ගෙනත් දෙන දානෙ ටික වළඳලා කුටියෙන් එළියට යන්න විදිහක් නැහැ. අන්න අයට බෝ වෙනවා. නැගිටින්න විදිහක් නැහැ. ඇහැට අලවලා තියෙන ඒ බෙහෙත් ටික හැලෙනවා. ඒ නිසා දවසක් දෙකක් යනකම් ඉතින් ලොකු පහසුවක්. ඇයි? 아무තු වේදනාවක් නැහැ. ටිකක් ඔහේ අලසකමින් නිදාගනින්න අවස්ථාවක් ලැබෙන එක කොච්චර හොඳයිද වගේ හිතුණා මුලදී. හැබැයි දවස් 3-4ක් ගත වෙනකොට මේක මහා පීඩාවක්. මේක මහා අමාරුවක්. ඊට පස්සේ කොච්චර හරි බලන්නේ කොහො අද කවුරුත් තාම ආවේ නැහෙනේ බලන්න. තාම ගිලම්පස ටිකක් ගෙනාවේ නැහෙනේ. තාම දානෙත් ගෙනාවේ නැහනේ. ඔක්කොටම අමතක වෙලා දන්නෙත් නැහැ. මේ විදිහට හැම තත්පරයක් ගානෙම කවුරු හරි දොර අරගෙන මාව බලන්නට ඒවි කියන අපේක්ෂාවෙන් මනස පෙලෙන්නට ගත්තා. එතනදි තමයි මට කල්පනා වුණේ දැන් සතියකට කලින් මම හිතුවා අනිත් අයගේ උදව් ඇතත් නැතත් මට කමක් නැහැ මගේ වැඩ කරගෙන මට හිටිය හැකි කියලා දැන් මේ මොකද්ද මනස විසින් ඉල්ලා හිටියේ එහෙනම් මා සිතූ දේ සැබෑවක්ද මෙන්න මේ විදිහට මට ජවය තියෙනවා මට බලය තියෙනවා මේ රූපය මගේ මට ශක්තිය තියෙනවා මට කාය ශක්තිය ඥාන ශක්තිය චිත්ත ශක්තිය මේ ඔක්කොම මට තියෙනවා අන්න මගේ කියලා ගත්ත මේ උපාදානස්කන්ධය රූපය මගේ කියලා වේදනාව මගේ කියලා මට දැනෙන හරි සංඥාව මගේ කියලා සංස්කාර ඒ කියන්නේ සංඛාර කියලා කියන්නේ චේතනා වශයෙන් Taman ගොඩනගන දේ. මේක අර එහෙමයි මෙහෙමයි කියලා නිර්මාණය කරන දේ, සංස්කරණය කරන දේ, ගොඩනගන දේ. ආයේ මගේ දැනුම. මම තමයි ඒක හොයාගත්තේ. මම තමයි මුලින් මේක කිව්වේ. මම තමයි ওই කාරණේ පැහැදිලි කරලා දුන්නේ. දැන් අන්න ඒක මගේ. එහෙම නැත්නම් ඒක මම. ඒ පැහැදිලි කරලා දුන්නු කෙනා එක්ක මම. එහෙම නැත්නම් ඒ පැහැදිලි කරලා දුන්නේ මගේ ඥාණයයි. අන්න සංඛාර උපාදාන කරගෙන. අන්නේ සංඥා උපාදාන කරගෙන. අන්නේ විඥානය උපාදාන කරගෙන. අන්නේ දැනුම උපාදාන කරගෙන. එතකොට හැම විටම අපි ওই විදිහෙන් විවිධ පැතිවලින් කල්පනා කරනවා මේ මේ කරන දේවල් මම තමයි මේ කරන්නේ මම තමයි කියලා ගන්නකොට අන්න මේ උපාදානස්කන්ධය ආත්ම වශයෙන් අරගෙන මේ මම කියලා. එතකොට මම කියන්නේ කාටද රූපයටද? නෑ රූපයට නෙමෙයි වේදනාවටද? වේදනාවටත් නෙමෙයි සංඥාවටද? ඒත් නෑ සංකාරයටද විඥාණයටද ඒත් නැත්තම් මොකේටද මම කියන්නේ ඕකෙන් කොයිකකට හරි එහෙම නැත්තම් ওই සියල්ලටම එක්කෝ සියල්ලටම මම කියනවා එහෙම නැත්තම් සමහර අවස්ථාවලදී එක් එක් දේවල් වියුක්තව වෙන්කොට අරගෙන අපි ඒවට මම කියනවා දැනුම ගැන කතා කරනකොට මගේ දැනුම අන්නේ දැනුම මගේ කරගෙන එහෙම නැත්තම් මම තමයි දන්නේ අන්න දැනුම ආත්මීය කොටගෙන එහෙම නැත්නම් මේ මේ මම කියන කෙනා හුඟක් දන්න කෙනෙක්. අන්න ආත්මය දැනුමෙන් යුක්තයි. ආත්මය සංඛාරයන්ගෙන් යුක්තයි. ආත්මය විඥානයන්ගෙන් යුක්තයි. ආත්මය සංඥාවන්ගෙන් යුක්තයි කියලා ආත්මයට ඒව ආරෝපණය කරනවා. එහෙම නැත්නම් මේ දැනුම තියෙන කෙනාට ආත්මයක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ දන්නා කෙනා බොහොම බලසම්පන්න කෙනෙක්. මේ දන්නා ස්වභාවය අනාදිමත් කාලයක් මුළුල්ලේ අපි තුල මේ ආකාරයෙන් ප්‍රබලව පැවතුණා. මෙසේ විවිධ ආකාරයෙන් අපේ මනස තුල මේ සංඥාවන් මතුවී එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම වෙමි ඒ වගේම මගේ මේ මාගේ ආත්මයයි ආත්මයට මේ මේ ලක්ෂණ තියෙනවා. ඔය සතර ආකාරයෙන් අපි මේ පංච ධර්මයන් පටලවාගෙන හඳුනා ගන්න. රූපය ගැනත් ওই සතරාකාරයෙන් හිතනවා වේදනාව ගැනත් හිතනවා සංඥාව ගැනත් හිතනවා සංඛාරය ගැනත් හිතනවා විඥානය ගැනත් හිතනවා හිතනකොට සතරවරක් පහ විසිවැදෑරුම් සක්කාය දෘෂ්ටිය අපේ මනස තුල නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා මේ විසිවැදෑරුම් ආකාරයෙන් සක්කාය දිට්ඨිය පැවතීමේ තියෙන අනර්ථරුදායක తත්වේ තමයි වයස්ගත වෙන්න වයස්ගත වෙන්න අපට මේ తත්වයෙන් බොහෝ පීඩා ඇති කරනවා ඒ කොහොමද අනේ මට මේ දේ කරගන්නට බැරි වුණානේ. මට මේ පින්කම කරගන්න බැරි වුණානේ. කාටද බැරි වෙලා තියෙන්නේ? මට. මට බැරි වුණානේ කියලා ආත්මීය වශයෙන් අරගෙන ඒ තුලින් පසුතැවෙනවා. අනේ මගේ අතින් මේ වරද සිද්ධ වුණානේ. කවුද වරද සිද්ධ කරලා තියෙන්නේ? මම. ඒ තුලින් අපි පසුතැවීමටපත් වෙනවා. එවනම් පසුතැවීම ඇති වෙන්නට මේ සක්කාය දිට්ඨිය නිසා ප්‍රධාන පසුබිමක් ඇති වෙනවා. එහෙනම් මම නෙමෙයි කිව්වන් පස්සේ ආ වැරදි කළෙත් මම නෙමෙයි පින්කම් කළෙත් මම නෙමෙයි මට වැඩක් නැහැ කවුරු හරි බලා ගන්න නැත එහෙම හිතන්න පුළුවන්ද එහෙම හිතන්නත් බෑ මේ තුල අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් යුක්ත වුණු හේතුඵල ධර්ම පරම්පරාවකුයි ක්‍රියාත්මක ඒ නිසා මේ පරම්පරාව තුල අදාළ ඵලය භුක්ති විඳින්නට සිද්ධ වෙනවා. ඒ නිසා මම නෙමෙයි කියලා අපට හැංගෙන්නත් බෑ. මම කියලා උපාදාන කරගන්නත් බෑ. එහෙනම් මොකද්ද මෙතන පවතින්නේ හේතුඵල ක්‍රියාකාරීත්වය. කණ්ණාඩියේ ඡායාව බැලුවෙන් පස්සේ මමද කණ්ණාඩියේ ඉන්න ඡායාව කියලා කියන්නේ? මමද? කණ්ණාඩියේ ඉන්නේ මම නම් මම දෙන්නෙක් වෙන්න එපා. නම් මම දෙන්නෙක් වෙන්න බෑ. එහෙනම් කණ්ණාඩියේ ඉන්නේ මම නෙමෙයිද? මම නෙමෙයි කියනවා නම් ඒ වෙන කවුද? නම් නෙමෙයි කියන්නත් බෑ. මමත් නෙමෙයි මම නෙමෙයි කියන්නත් බෑ හැබැයි ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ තවත් එක් ප්‍රතිඵලයක් නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන නචසෝ ඔහුත් නෙමෙයි නචාඤ්ඤෝ හැබැයි වෙන කෙනෙකුත් නෙමෙයි හේතුම් පටිච්ච සම්භූතං හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්නා වූ પરම්පරාවක් මේ ස්වභාවය හරියට තේරුම් ගත්තාම නෑ නෑ වැරද්ද කළේ මම නෙමෙයි කියලා මග හරින්නට පුළුවන්කමකුත් නෑ නෑ මමම තමයි වැරද්ද කළේ කියලා දුක් විඳින්නට දෙයක්කුත් නෑ මේ මේ හේතු නිසා වරද සිද්ධ වුණා යලි බඳු වරදක් නොවෙන්නට කෙසේ හේතු සම්පාදනය කළ යුතුයද නැවත එසේ වරදක් නොවෙන්නට මං කටයුතු කරන්නේ කොහොමද? මෙසේ අපට හඳුනා ගන්නට නම් මේ සක්කාය දිට්ඨියෙන් ආත්මීය වශයෙන් මේ උපාදානයන් නොගෙන මේවා ඒ ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ ධර්මතාවයන් හැටියට වෙන් කර ගැනීමේ ඥාණය අපි තුල ටිකක් අවදි කරගන්නට සිද්ධ වෙනවා. ඊළඟට ඔය වගේ පසුතැවෙන්නට වගේම අභිමාණයෙන් උද්ධාමයටපත් වෙන්නටත් සක්කාය දිට්ඨිය හේතු වෙනවා. අපි තමයි හොඳ ගුරුවරු. අපි තමයි ඒ කාලේ මේවා කළේ. අපට තමයි පුළුවන් උනේ. දැන් අය මොනවද කරන්නේ? මේ විදිහට හිතන්නට පටන් ගත්තොත් අනිත් අය කරන සියල්ලක්ම නිෂේධ කරලා තමන් කරපු කියපු දේවල් ආත්මීය වශයෙන් අරගෙන ඒකෙන් උද්දාමයට පත් වෙලා අභිමානයකට පත් වෙනවා. අපි යමක් හොඳින් කළා කියලා සතුටු වෙන එක වරදක් නෙමෙයි. ඒක ආත්ම විශ්වාසයයි ආත්ම ගෞරවයයි ඒක අවශ්‍යයි. නමුත් අභිමානය කියලා කියන්නේ ඒ තුලින් පුම්බා ගන්නට අවශ්‍ය නැහැ. එයම පමණයි හරි අන් සියල්ල වැරදි කියලා අපි නිගමනය කරන්නට හොඳ නැහැ. අපි තමයි දන්නේ අනිත් කවුරුවක් දන්නේ නැහැ කියලා හිතන්නට යන්නට හොඳ නැහැ. මේ පහුගිය දිනකත් අපි ධර්ම දේශනාවක් කරද්දී පැහැදිලි කළා ගුරුවරු හැටියට කටයුතු කරද්දී අපට වරදින එක්තනක් තමයි ගුරුවරයා කියලා කියන්නේ ශිෂ්‍යයාට උගන්වන කෙනා හැම විටම ශිෂ්‍යයා අනුගත වෙලා අනුකූල වෙලා ශ්‍රවණය කරලා සැකසෙනවා කාලයක් මේ ක්‍රියාදාමය තුල නිරත වෙනකොට අපි තමයි ඔක්කොම දන්නේ අනිත් කවුරුවත් දන්නේ අනිත් කාටවත් තේරෙන්නේ මට හිතෙන දේ තමයි හරි අපි කියන දේ අන් සියලු දෙනා අවිවාදයෙන් පිළිගන්නට ඕනේ ඇතැම් භික්ෂූන් වහන්සේලාටත් කලක් යද්දී මේ සංඥාව උපාදාන වෙනවා අපි මොනවා කිව්වත් අන් අය අහන්නට ඕනේ අපි මොනවා කිව්වත් අන් අය පිළිගන්න ඕනේ භික්ෂුව තමයි දන්නේ ගිහියා මොකවත් දන්නේ නැහැ අන්න එහෙම දෘෂ්ටිගතිකත්වයකට කලක් යද්දි පැමිණෙනවා. ඇයි කාලයක් අපි කියන කියන දේ අන් අය සාදු නදින් පිළිගන්නකොට අපටම නොදැනි සක්කාය දිට්ඨිය මනසේ තවුරු. අපට අනිත් අය ගරු කරන්න ඕන, අපි එනකොට නැගිටින්න ඕන, අපට බුහුමන් කරන්න ඕන, අපට ආචාර දක්වන්න ඕන, අපි වගේ කරන්න ඕන. මෙන්න මේ වගේ දෘෂ්ටීන් සමූහයක් කලක් යද්දි මනසේ පළපදියම් වෙනවා. ඊට පස්සේ අපිට ගෙදර ඉන්නකොට අමතක වෙනවා මම ගෙදර අම්මා කෙනෙක් කියන එක අමතක වෙනවා ගුරු කියන తত্ত্বය ආරෝපණය කරගෙන දරුවෝ පවා Tamanට ගුරුවරයෙක් හැටියට සලකන්න ඕනේ කියන සංඥාවෙන් Tamanගේ මනස විපරීත වෙනවා. එතකොට ඒ දරුවන්ට අම්මා කෙනෙක් නැතු වෙනවා. ඉස්කෝලේට ගියත් ගුරුවරයා ගෙදර ආවත් ගුරුවරයා. එහෙම කටයුතු කරන්නේ නැති උනන් පස්සේ දරුවන්ට නොඑක ආකාරයට අරහෙම කරන්න මෙහෙම කරන්න කියලා නීති පනවන්නට හදනවා. මේ විදිහට අපට තන නොතන අමතක වෙලා සියල්ල එකට පටලවා ගන්නවා සක්කාය දිට්ඨියෙන් දේවල් උපාදාන කරගන්න. ගුරුවරයා කියලා කියන්නේ පාසලට ගිහම ගෙදරට ආවන් පස්සේ එක්ක තමන් බිරිඳක් එක්ක තමන් සැමියෙක් එක්ක තමන් අම්මා කෙනෙක් එක්ක තමන් තාත්තා කෙනෙක් එක්ක තමන් දරුවෙක් පන්සලට ගිහම තමන් දායකාවක් පන්සලට ගිහම ගුරු නෙමෙයි ගෙදර ඉන්නකොට සැමියාට තමන් බිරිඳ විනා ගුරු නෙමෙයි බිරිඳට තමන් සැමියා විනා ගුරුවරයා හෝ විදුහල්පති හෝ නෙමෙයි. මේවා අපිට වෙන් කරගන්නට පුළුවන් වෙන්නට ඕන. එහෙම බැරි වුණොත් එහෙම අර ස්වභාවයම උපාදාන කරගෙන gedara පුහාමත් ගුරු බස් එකේ යනකොටත් ගුරු හැමතිස්සෙම ඒ ස්වභාවය උපාදාන කරගෙන පවතින්නට ගියොත් හැමතිස්සෙම අපෙන් අනුන්ට පීඩාවක් ඇති වෙන්නට ඒ අභිමානය යම් ප්‍රමාණයකින් හානි කරනවා. අපි තුල යම්කිසි ආත්මගරුත්වයකින් කටයුතු කිරීමේ හැකියාවක් තියෙන්නට ඕන අන් අයට ආදර්ශ සම්පන්න වෙන්නට ඕන හැබැයි අපි ලෝකෙන් බොහෝ දේවල් අපේක්ෂා කරන්නට හොඳ නැහැ. දැන් මේයේ පෙරේදායක ස්වාමින් වහන්සේ නමක් අපි කතා කර කර ඉන්නකොට කිව්වා බස් එකට නැග්ගහම සමහර මිනිස්සු හාමුදුරුවන්ට වාඩි වෙන්න සීට් එක ඉඩ දෙන්නේ. ඒතකොට සමහර හාමුදුරුවෝ කෑ ගහලා බනිනවා. ඒතකොට සමහර හාමුදුරුවෝ කියනවා එතකොට ඉතින් මම හිතන්නේ කිව්වා මම නම් කියන්න යන්නෙත් නෑ මම නම් බනින්න යන්නෙත් නෑ ඉල්ලන්න යන්නෙත් නෑ මගේ කකුල් දෙක හයිය තියෙන නිසා මම හිටගෙන යනවා යම් කිසි කෙනෙක් ෂීට් එක දුන්නොත් වාඩි වෙනවා එහෙම නැත්තම් ඉතින් ඒක මගේ වැඩක් නෙමෙයි හාමුදුරුවන්ට බස් එකේ ඉස්සරහා සීට් එක වාඩි වෙන්න ඉඩ දෙනවා කියන එක හාමුදුරුවන්ගේ වැඩක් නෙමෙයිනේ ඒක දායකයාගේ වැඩක් දායකයාගේ කාර්යභාරය දායකයා කරන්නේ නැත්තම් ඒකට කෙවිටි කරන්නට යන්නට ඕන නෑ. හොඳ නරක අපි ලෝකෙට ඕන තරම් කියා දෙනවනේ. ආයි බස් එකේදී ඔකට ගොරනාඩු කරන්න යන්න ඕනේ බස් එකේදී ගොරනාඩු කරන්න ගියොත් එතනදි සිද්ධ වෙන්නේ මම කෙලසන එක විතරයි. ඒ නිසා අපි දේවල් උපාදාන කරගත්තන් පස්සේ වෙන්නේ අපිට තන නොතන පේන්නේ නැතු යනවා. පේන්නේ නැතුව ගිහිල්ලා අපි සමාජයට ආදර්ශ සම්පන්න වෙන්නට ඕන තැන අපි සමාජයට අර්බුදයක් වෙනවා මහා කරදරයක් වෙනවා මහා බරක් වෙනවා. ඒ නිසා විශ්‍රාමික ගුරුවරයා කියන කෙනා සමාජයට බරක් නොවන දරුවන්ට බරක් නොවන ඥාන සංප්‍රයුක්තව දේවල් පිළිබඳව අවස්ථාවෝචිතව කල්පනා කරලා ක්‍රියාත්මක වෙන ඊටම සැහැල්ලු කෙනෙක් වෙන්නට ඕන. එහෙම සැහැල්ලු කෙනෙක් වෙන්නට නම් මේ දේවල් උපාදාන කරගෙන හැමතිස්සෙම ඒකෙන් පිම්බිලා ජීවත් වෙනවා වෙනුවට අපට පුළුවන් වෙන්නට ඕනේ නිහතමානීව. අපි හොඳ දෙයක් සමාජයට කළා. අපි යහපතක් කළා. එහි ගෞරවය අපට ලැබෙනවා නම් ඒක අනිත් අයගේ වැඩක්. අපි කරපු දේ අපට අනිත් අය ගරු කරනවද නොකරනවද කියන එක ඒගොල්ලන්ගේ වැඩ. ඒ නිසා ඒවා පිළිබඳව අපි එතනම් කලබල වෙන්නට දෙයක් නෑ ලෝකයෙන් අපි වෙත ලැබෙන දේ ලැබුණාවේ අපට කළ හැකි දේ අපි නිවැරදිව කරන්න ඕනේ අපට කළ හැකි දේ හරියට කරනවා නම් ලැබෙන්නට ඕන දේ අනිවාර්යෙන් ලැබෙනවා අර විදිහට බස් එකේ සීට් එක ඕනයි කියලා රණ්ඩු දබර කරන්නට ගියාම ඒ භික්ෂුව ගැන දායකයාට ඇති වෙන්නේ ගෞරවයත් අප්‍රසාදයත් එතකොට සීට් එක දෙන්නද හිතෙන්නේ බස් එකෙන් බැහැලා යන්නට හෝ අමනාප වෙන්නටද මේ වගේ අරුබුදයි මතුවෙන්නේ. ඒ නිසා එක් එක්කෙනා තම තමන්ට රුචි ආකාරයෙන් තම තමන්ට වැටහෙන ආකාරයෙන් දේවල් ක්‍රියාත්මක කරනවා. නමුත් වඩා උචිත ක්‍රමය මොකක්ද කියලා අපි ටිකක් තේරුම් ගන්නට උත්සාහ කරනවා නම් අපිට අන් අයගේ ගෞරවය බලහත්කාරයෙන් ගන්නට ඕනේ. ගෞරවාදරය අපි වෙත ලැබෙන තැනට අපිට කටයුතු කරන්නට පුළුවන්. ඒ නිසා මේ කරුණු පිළිබඳව ටිකක් සිහි කල්පනාවෙන් නුවණින් තේරුම් අරගන්නට අපට උදව් වෙනවා. මේ සක්කාය දිට්ඨිය පිළිබඳව යම් වැටහීමක් ඇති කර ගැනීම මේ මම මම කියලා මගේ මගේ කියලා මට හිතන දේම හරි කියලා මට හැඟෙන දේම නිවැරදි කියලා මේ විදිහට වේදනාව හරි සංඥාව හරි සංඛාර හරි විඥාන හරි රූපය හරි මේ මොනවා හරි අපි දැඩිව උපාදාන කරගත්තොත් එයම අල්ලා ගත්තොත් එයම මමත්වයෙන් ගත්තොත් ඒ නිසා අපිට නොයෙකුත් පසුතැවීම් හට ගන්නවා ඒ වගේම සමාජයත් එක්කලා නොයෙකුත් ගැටුම් අරුබුද හට ගන්නවා ඒ නිසා සක්කාය දිට්ඨිය අපි තුල තවමත් තියෙනවා. හැබැයි ඒ තියෙන සක්කාය දිට්ඨියට මම වහල් නොවි ඒ දුරු කරන්නට වීරය කරන්නට ඕනේ. ඒ දුරු කරන්නා වූ ප්‍රතිපදාව හඳුනා ගන්නට ඕනේ. කුමක්ද ඒ පිළිබඳව ප්‍රතිපදාව? ආර්ය ශ්‍රාංක මාර්ගයයි. සිහියෙන් යුක්තව, වීරයෙන් යුක්තව, ප්‍රඥාවෙන් යුක්තව අපේ සිතුවිලි වචන ක්‍රියා හසුරුවා ගන්නට ඕනේ. හැඟීම් වලට වහල් නොවි මමත්වයෙන් යෝජනා කරන දේවල් හැම විටම උපාදාන කරන්නේ නැතිව නුවණට මුල් තැන දීලා සිහියට මුල් තැන දීලා වීරයට මුල් තැන දීලා ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් එය සක්කාය දිට්ඨිය දුරු කිරීමේ මගයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මේ කරුණ මනවින් සිහියේ පවත්වාගෙන අපි තුල තවමත් සක්කාය දිට්ඨිය තියෙනවා නම් ඒ තියෙන බව තේරුම් ගැනීමත් ඥානවන්ත බවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එබඳු පුද්ගලයාට තමයි සමාජය තුල අර්බුද ඇති නොකරගෙන සැනසීමෙන් අන් අයගේ ප්‍රියශීලී බව දිනාගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ එබඳු තැනැත්තාටම පමණයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය සඳහා ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ එනිසා මේ ධර්ම ශ්‍රවණය කළ පින්වත් හැම දිනාටමත් මේ පිළිබඳව අවදියෙන් යුක්තව මේ පංච උපාදානයන් දැඩිව ග්‍රහණය කරගෙන ආත්ම වශයෙන් ආත්මීය වශයෙන් මම වශයෙන් මගේ වශයෙන් ග්‍රහණය නොකොට එය එසේ මතුවෙනවා නම් මේ මගේ මනසේ මතුවෙන ආත්මීය සංකල්පනාවක් එයට වහල් නොවි